නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි මේ පින ගැන කරගෙන එන දේශනා මාලාවේ අවසාන දේශනා විදිහට තමයි මේ ධර්ම දේශනාව කරන්නේ මේ ධර්ම දේශනාව අපි කරපු දේවල් ඉතාමත්ම කෙටි කරලා ඒ වගේම විශේෂයෙන්ම පින් දීම සහ පින් අනුමෝදන් වීම කියන කාරණාව ඉස්මතු කරලා කතා කරන්න කල්පනා කළා. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ පින කියලා කියන්නේ සැපේට කියන නමක් චිත්තං පුනාතීති පුඤ්ඤං සිත පිරිසිදු වීම සිතේ අපිරිසුදු භාවය ඉවත් වීම කියන එකමයි පින කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අපිට පැහැදිලි කරා. අපි ඒක අර ධර්ම දේශනාවලදී හොඳින් පැහැදිලි කරගත්තා. එතකොට අපි මේ ධර්ම දේශනාවල සඳහන් කරා පින් රැස් කරගන්න පුළුවන් ආකාර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා කියලා. ඒ තමයි දානය කියන කාරණාව ඊළඟට සීලය කියලා කියන්නේත් පින් රැස්වන්නා වූ කාරණාවක්. භාවනාව කියලා කියන්නේත් පින් දැස්වන්නා වූ කාරණාවක්. එතකොට ඔබට හොඳට පැහැදිලිව පේනවා ඇති දානය තුලින් සිත පිරිසිදු වෙනවා සිතේ අපිරිසුදු භාවය ඉවත් වෙලා ඒ පිරිසුදු හිතක තියෙනා වූ කුසල සිතක තිබෙනා වූ ලක්ෂණ ඉපදිලා බලවත් වීම සිද්ධ වෙනවා ඒ වගේම තමයි සීලය තුලිනුත් මනාකොට සීලේ පිහිටීම තුලිනුත් ඒ සිත පිරිසුදු වෙනවා සිතේ අපිරිසුදු ස්වභාවය ඉවත් වීම සිද්ධ වෙනවා ඒ වගේම තමයි භාවනාව තුළින් ඊටත් වඩා බලවත් විදියට සිත පිරිසුදු වීමක් හා සිතේ අපිරිසු ස්වභාවයෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි ඔය ආකාරයෙන් අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුවට ධර්මයේ ඔය ගැන තව විස්තර කරන තැනක් තියෙනවා කොටස් 10කට බෙදලා. ඕක අපි ඒකත් මෙතනම කතා කරොත් එහෙම ඒවට කියනවා දස පුඤ්ඤ ක්‍රියා කියලා. අපි මේ ස්ලයිඩ් එකක් හදලා තියෙන ඔබට ඒකේ බලන්න පුළුවන්. එතකොට ඒ දස පුණ්‍ය ක්‍රියා කියන්නේ පුණ්‍ය ක්‍රියාවල් 10. පින් කළ හැකි ආකාර 10. ඒකේ පළවෙනි ආකාරය තමයි දානය කියලා කියන්නේ. ඒ කියන්නේ දීම, පරිත්‍යාග කිරීම කියන එක අපි මේ දේශනා මාලාවේ කතා කරගෙන ආපු කාරණාව. දෙවෙනි කාරණාව තමයි සීලය කියන එක. ඒකට අර සරලව කියන්න වචනයක් ඇත්තටම නෑ අපිට කියන්න පුළුවන් දැන් මෙතන තියෙන වචනේ මම දැම්ම මේ සදාචාරාත්මක හැසිරීම කියලා වචනයක් දාලා තියෙනවා මීටත් වඩා ගැළපෙනවා මෛත්‍රී උපේක්ෂා ස්වභාවයේ යුතු මානසිකත්වයක් පැවැත්වීම කියන කාරණාව සීලය කියන එකට කුසල සීලය කියන එකට තුන්වෙනි කාරණාව තමයි භාවනාව කියන කාරණාව. එතකොට ඒකත් පින් රැස්වන්නා වූ අංගයක් විදිහට හඳුන්වනවා. ඔය තුනට අමතරව ඔය තුනටම වැටෙන්නා වූ තවත් අංග ටිකක් මෙතන විස්තර කරනවා. ඒ ඒ ඊළඟ කාරණාව තමයි අපචායන කියන කාරණාව. ගෞරව කිරීම. ගෞරව බුහුමන් දැක්වීම කියන කාරණාව. එතකොට ශ්‍රද්ධාවෙන් යුතුව පැහැදීමකින් යුතුව ගෞරව කරනකොට එයා කුසල් සිත් පරිහරණය කරනවා ඒ කුසල් සිත් වලින් පින් සිද්ධ වෙනවා ඒ පින්වල විපාක එයාගේ ජීවිතයට ලැබෙනවා. ඊට පස්සේ වෙයියාවච්ච කියලා පාලි වචනයක් තියෙනවා ඊලංකාරණාව ඒකේ අදහස තමයි සරල තේරුම සේවය කිරීම කියන එක. අපි හිතමු ශ්‍රමදාන විදිහට ශ්‍රමයේ විදිහට උදව් උපකාර කිරීම, සේවය කිරීම තමයි මෙතන මේ කාරණාව ඒකත් දස පුණ්‍ය ක්‍රියාවලට අයිති වෙනවා. ඒ කියන්නේ පින් රැස් කරගන්න පුළුවන් ආකාරයක්. එතකොට බලන්න ජීවිතේ දැන් අපි මෙතන තව කාරණාවක් පැහැදිලි කරොත් දානේ කියන එක අපි කලින් කාලට තමයි ඒ දේ ඒක කරීමේ හැකියාව තියෙන්නේ. නමුත් සීලය කියන එක මෛත්‍රී උපේක්ෂාව කියන එක අපිට දවස පුරා ගිහි ගෙදර ගෙදර ජීවිතය ගත කරද්දී හෝ නැත්නම් රැකියා කටයුතු කරද්දිත් ඒ මෛත්‍රී උපේක්ෂා සිත පවත්ීමේ හැකියාවක් තියෙනවා. එපමණකින් මෙයා දවස පුරා පින් රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ භාවනාව අපිට දවස පුරා කරන්න එහෙම අපහසු වෙන්න පුළුවන්. නමුත් ගෞරව කිරීම කියන එක අපිට ඒ ඒ කට්ටිය මුණ ගැහෙනකොට මෛත්‍රියෙන් යුතුව ගෞරවයෙන් යුතුව ඒ කෙනෙක්ව ඇසුරු කරන්න මානසිකත්වයක් පවත්වන්න පුළුවන්. එතකොට බොහෝ පිරිස් ඇසුරු කරමින් රැකිරක්ෂා කරනවා නම් නැත්නම් gedara gedara අය gedara අවට අය ඇසුරු කරමින් කටයුතු කරනවා අපිට මේ ගෞරව ස්වභාවයෙන් යුතුව කියන්නේ ගෞරව කළ යුතු කෙනාට ගෞරව ස්වභාවයෙන් යුතුව මෛත්‍රී සහගත සිතින් යුතුව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක යාට පින් රැස් කරගන්න උපකාර කරනවා. විශේෂයෙන්ම මේ සේවය කිරීම කියන කාරණාවත් එහෙම තමයි. එතකොට සේවය කිරීම කියන එකත් අපි මෛත්‍රියෙන් ඒ කරන්නා වූ කටයුතු කරනවා නම් අනිත් අය ගැන අනුකම්පාවෙන් හෝ අනිත් අයගේ දියුණුව කැමැත්තෙන් හෝ උපේක්ෂාව කියන කාරණාව සමග ඒ කියන්නේ ඒකෙන් අල්පමාත්‍ර දෙයක්වත් අපේ පැත්තට බලාපොරොත්තු නොවි සේවය කරන අවස්ථාවේදී අන්න ඒ විදිහට කවුරු කෙනෙක් සේවය කරනවා නම් එයා රජයේ සේවයක් කළත් ඒ සේවය එයාට අප්‍රමාණ පින් රැස්වීම පිණිස උපකාර වෙනවා. පෞද්ගලිකංශයේ සේවයක් කරත් අප්‍රමාණ පින් රැස්වීම පිණිස උපකාර වෙනවා. gedara සේවයක් කරත් gedara අනිත් අයට යහපත පිණිස කටයුතු කරත් ඒකත් පින් රැස්වීම පිණිස හේතු වෙනවා. මොකද එයාගේ කුසල් සිතක් දිගින් දිගටම පරිහරණය කිරීම හින්දා. සේවය කියන එකෙන් පින් රැස් වෙනවා කියලා කෙලිම කියන්නේ සේවය කියන එක කුසල් සිතකින් කරොත් පින් රැස් වෙනවා. පැහැදිලි නේද? භාවනා කරා කියලා පින් රැස් වෙනවා කියලා කියන්න බෑ. භාවනාව කියන එක කුසල් වැඩෙන ආකාරයෙන් කුසලයේ පවතින ආකාරයෙන් හිත කළොත් පින් රැස් වෙනවා. ඒ වගේම තමයි දාන සීල කියන කාරණා මේ ඔක්කොම කාරණා ඇත්තටම ඒ කුසල් සිතකින් කරොත් කුසලයේ උපදින විදිහට පවතින විදිහට එහෙනම් පින් රැස් වෙනවා. ඒ විදිහට කෙනෙකුට පුළුවන් සේවය කිරීම තුළින් ගොඩාක් පින් රැසට ගන්න. තමන් කරන කරන්නා වූ ඕනෑම වෘත්තියක්. ඊට පස්සේ ඊළඟ අංගය තමයි දස පුණ්‍ය ක්‍රියාවල පත්ති දාන කියනවා. ඒ pāli වචන තේරුම පින් අනුමෝදන් කිරීම. පින් දීම. ඇතරම පින් අනුමෝදන් කිරීම කියන වචනේ වැරදි. පත්ති දාන කියන එකේ තේරුම පින් දීම කියන එක. අන්න ඒ කාරණාවත් කෙනෙකුට පින් දෙනවා කියන කාරණාවත් පින් රැස්වීම පිණිස හේතු වන්නා වූ කාරණාවක් විදිහට හඳුන්වනවා. අපි එතකොට ඒ කාරණාව තව ටිකක් <clears throat> ඉදිරියේදී මේ දේශනාවෙන් විස්තර කරනවා. එතනදී විස්තර කරගමු. ඊළඟට පත්තානුමෝදනා කියලා තියෙනවා පින් අනුමෝදන් වීම. පින් අනුමෝදන් වීම කියන කාරණාවත් ඒ විදිහයි එතකොට ඒකත් පින් රැස්වන්නා වූ කාරණාවක්. ඒකත් අපි විස්තර කරනවා. ඊට පස්සේ ධම්මස්සවන කියන එක ධර්මය ශ්‍රවණය කිරීම පින් රැස්වන්නා වූ කාරණාවක් කියලා කියනවා. එතකොට ධර්මය ශ්‍රවණය කරපු ඵලයට පින් රැස් වෙනව නෙමෙයි. හිතේ ඒ ගැන පැහැදුණු සිතින් එකඟ සිතකින් උත්සාහවන්තව ධර්මයේ ශ්‍රවණය කරනකොට අන්නේ කාරණාව පින් රැස්වෙන්න උපකාර කරනවා. එහෙනම් නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන එකේ වටිනාකම එපමණකින්ම තියෙනවා. ඊට පස්සේ ධම්ම දේශනා කියන එක තව පින් රැස්වන්නා වූ ආකාරයක් කියලා කියනවා. ධර්මයේ දේශනා කිරීම. ධර්මයේ දේශනා කරද්දිත් කෙනෙක් කුසල් සිතකින් ඒක කළ යුතුයි. එතකොට කුසලයේ ඉස්මතු වෙන විදිහට යෝනිසෝ මනසිකාරය කරමින් අනිත්‍යය ගැන අනුකම්පා මෛත්‍රිය යුතුව උපේක්ෂා සිතකින් ඒ කාරණාව කරන්න ඕනේ. අන්න ඒ විදිහට කරනවා නම් ඒ ධර්ම දේශනාවත් අප්‍රමාණ පින්ඩස් කරවන්නා වූ කාරණාවක් කියලා කියනවා. ධර්මයේ සඳහන් වෙනවා සියලු දානයන් පරදලා ධර්ම දානය කියන එක අග්‍ර වෙනවා කියනවා. එතකොට ඒ ධර්ම දානමය පින ධර්ම දේශනා කරලා කරන්නත් පින් ඒ පින රැස් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ධර්ම දේශනා කරනවට උපකාර කරලා ඒ පින් රැස් කරගන්නත් පුළුවන්. ඒ ධර්ම දේශනා බොහෝ දිනාට ලැබෙන්න සලස්සලා ඒ විදිහටත් ඒ ධර්ම දේශනාමය පින සියලු දෙයින් අග්‍රවන්නා වූ සියලු දානයන්ගෙන් අග්‍රවන්නා වූ ධර්ම දේශනා පින කෙනෙට රැස් කරගන්න පුළුවන් ඒ වගේම <clears throat> ධර්මයේ සඳහන් වෙනවා ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා මේ ධර්මදේශකයන් වහන්සේලාට උපස්ථාන කරලා ඒ පින රැස් කරා කියනවා. එතකොට ඒ ධර්මදේශකයන් වහන්සේලා කරන උපස්ථානය හරහා තමයි ධර්මදේශනා කියන එක නැවත නැවත බොහෝ දිනාට ඇහෙන්න සැලසෙන්නේ. ඒ හින්දා උපස්ථාන කිරීමෙනුත් ධර්ම දේශනා කිරීමේ පිනට හවුල් වීම නිසා උපකාර කිරීම නිසා ධර්ම දේශනා පින රැස් වෙනවා කියනවා. එතකොට මේ සියලු කාරණා තමන් කුසල් සිතකින් කළ යුතුයි. ඊළඟ අවසාන කාරණාව තමයි එතන තියෙන ditthiju kamma කියන එක. ඒක සරල තේරුම කියන්නේ දිට්ඨිය ඍජු කර ගැනීම. දැක්ම ඍජු කර ගැනීම කියලා. ඒක තව විදිහකින් කියනවා නම් කියන්න වෙන්නේ ලෞක්‍ය සම්මාදිට්ඨිය දිනු කර ගැනීම. ලෞක්‍ය සම්මාදිට්ඨියට හේතුවට අනුව ඵලයක් සකස් වෙනවා කියන කාරණාව මේ ලෝකේ හේතුඵල ධහමකට අනුව ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව ගැන තියෙන දැක්ම ඍජු කර ගැනීම කියලා කියන්න පුළුවන්. එතකොට ඒ විදිහට කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් දේවල් සම්බන්ධයෙන් එතකොටත් එයාගේ ප්‍රඥාව කියන කාරණාවත් එතන යෙදෙනවා කුසල සද්ධාවාදී ඉතුරු කුසල අංගත් යෙදෙනවා ඒ නිසාම ඒකත් පින්ඩස් වන්නා වූ ක්‍රියාවක් බවට පත් වෙනවා එතකොට ශ්‍රද්ධාවන්ත හිත මෙතුණනේ ඔන්න එක ආකාරයෙන් කෙනෙක්ගේ ජීවිතය පිනෙන් පුරෝගන්න පුළුවන් පින් රැස් කරලා පිනෙන් පුරෝගන්න පුළුවන් මේ මනුස්ස ජීවිතයක් ලැබුණාම එතකොට දැන්ටමත් ඔබ මේ වගේ මේ අංග 10 මේ දානය සීලය භාවනාව ගෞරව කිරීම සේවය කිරීම පින් දීම පින් අනුමෝදන් වීම ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම දේශනා කිරීම සම්මා දිට්ඨිය දියුණු කර ගැනීම කියන ආකාර ඔබ දැන්ටමත් මේවා පුරුදු කරනවා ඇති ජීවිතේ යම් යම් පමණින් එතකොට ඒවා ජීවිතයට බොහෝ පින් රැස්වීම පිණිස හේතු වෙනවා. ඒ වගේම තව විශේෂයෙන් කියන්න ඕනි කාරණාව තමයි මේ ඒ ඒ අංගයෙන් ඒ දැන් මේ හැම එකෙම පින් රැස් වෙනවා. සැපේ පිණිස හේතු වෙනවා මේ හැම එකක්ම. නමුත් ඒ ඒ අංගයෙන් එකම ආකාරයේ පින් රැස් වෙනවා කියලා කියන්න බෑ වෙනත් වෙනත් ආකාරවල සැපේ පිණිස හේතු වෙනවා. අන්න එහෙම කිව්වනම් හරියි. එකම ආකාරයක සැපේ නෙමෙයි සැපේ කියන ආකාරය නොඑක් නොඑක් ආකාර වලින් ලබන්න පුළුවන් ඒ ඒ ආකාර වලින් ඒක සකස් වීම සිද්ධ වෙනවා මේ අංග වලට අනුව ඒ කාරණාවත් පැහැදිලි කරගන්න අපි ඉතින් එක ලොකුවට පැහැදිලි කරේ නෑ ධර්මදේශකයන් වහන්සේලා ගොඩක් ඒවා විස්තර කරනවා නිරෝගී බව පිණිස මෙන්න මේ වගේ පින්දාම් තමයි ගැලපෙන්නේ ඊට පස්සේ වර්ණයේ පිණිස මේ වස්ත්‍ර පූජා කිරීම ආදී දේවල් ගැලපෙනවා භවභෝග සම්පත් පිණිස ආවුෂ වර්ණ සැපේ බලයේ පිණිස මේ දන් දීම වගේවා ගැලපෙනවා ඒ වාගේම එයාගේ ජීවිතේ සීලය කියන අංගය පුරුදු කරනවා නම් එයාට ප්‍රශ්න කම්කටොළු අඩු සැහැල්ලු සැපවත් ජීවිතයක් සකස් වීම පිණිස ඒ කාරණාව මේ ජීවිතේට හේතු වෙනවා මතු ජීවිතවලත් හේතු වෙනවා මේ හැම කාරණාවක්ම ඒ වගේම භාවනාව කියන කාරණාව එයා හිත පිරිසුදු වීම පිණිස හිත බලවත් වීම කියන කාරණාවලට හේතු වෙනවා. එතකොට ඔය ආකාරයෙන් මේ එක් එක් පින්කම් මේ පුණ්‍ය ක්‍රියාවල් වල නොඑක් නොඑක් ආකාරයෙන් තමයි ජීවිතේට සැපේ පිණිස හේතු වන්නේ. ඒ කාරණා පිටතර විශේෂ වශයෙන් පිටිපස්සෙන් ගිහින් තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නම් කෙනෙකුට ඕන තරම් ධර්මයේ දේශනාවල ඒව සඳහන් වෙනවා. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හිතමිතුනේ දැන් මේ මේ දස පුණ්‍යක්‍රියා කියන ඒවා මේ බුද්ධ ශාසනයක ඇත්තට ප්‍රධානම අංග ටිකක් පටන් ගන්නා තැන තියෙන ලෞක්‍ය සම්මාදිට්ඨියට අදාළ එතකොට මේ වගේන් සිද්ධ වෙන ප්‍රධාන කාරණාවක් තමයි නිවන් මඟ වැඩිවීමට අවශ්‍ය පරිසරය කියන එක සකස් කරනවා. ඒ කියන්නේ එයාව සුදුසු කල්යාණ මිත්‍රක් ඇසුර ලැබෙන විදිහට සුදුසු පරිසරයක ඉපදීම කියන කාරණාවට ওই දස පුණ්‍ය ක්‍රියාම හේතු වෙනවා. ඒ වගේම තමයි ඊට පරිසරයෙන් අනුබල ලැබීම් පිණිස ඒ දස පුණ්‍ය ක්‍රියා හේතු වෙනවා. ඊට පස්සේ ඒකේම තවත් ප්‍රතිඵලයක් විදිහට කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම කියන එකට ඒ දස පුණ්‍ය ක්‍රියා හේතු වෙනවා. ඊට පස්සේ ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණ ධර්ම ශ්‍රවණය වන විදිහට තමන්ගේ තමන්ට බාහිරෙන් ඒ දේවල් ලැබෙනකොට තමන්ගේ ජීවිතයේ නිරෝගී බව කායික මානසික නිරෝගී බව ඒ වාගේම පහසුවෙන් දුක් පීඩා නැතුව ජීවත් විය හැකි බව ආදී තමන්ගේ පැත්තේ අංග සකස් වීම පිණිසත් ඔය විදිහට ඔය දස පුණ්‍යක් ක්‍රියාම හේතු වෙනවා. එතකොට ශ්‍රද්ධාවන්ත හිමිතුනේ අපේ ජීවිතවල මේ ඒ නිරෝගී බව පහසුවෙන් ජීවත් විය හැකි බව ආදී අංග අඩු නම් ඒකේ තේරුම තමයි අපේ ජීවිතයේ පිනේ අඩුවක් තියෙනවා කියන එක. ඒ වාගේම කල්යාණ මිත්‍ර ඇසුර ධර්ම නිවන් මාර්ග වැඩිමිට අවශ්‍ය පරිසරය අඩුයි කියලා කියන්නේත් එයාගේ පිනේ අඩුවක්. ඊට අවශ්‍ය පින නැහැ. නැත්තම් ඒ පින දුර්වලයි කියන කාරණාවයි. ඒ හින්දා මේ දසපුඤ්ඤ ක්‍රියා කාගේ හරි ජීවිතයක පුරුදු කරනවා නම් අනිවාර්යයෙන්ම ඇතර බෞද්ධයෙක් නම් මේ කරුණු සියල්ලම පුරුදු කළ යුතුයි. මේ හැම කාරණාවකම පුරුදු කළ යුතුයි. ඒක එයාගේ ජීවිතේට ඔන්න ඔය වගේ බොහෝ යහපත පිණිස හේතු වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔయిత අමතරව අපිට තව වචනයෙන් විස්තර කරන්න බැරි ආකාරයට කර්ම විපාක නියාමයන්ට අනුව යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. අපි උතන කීපයයි කලින් පැහැදිලි කරේ. තව ගොඩාක් ආකාරවලට ඒ කර්ම විපාක විශේෂ අචින්තියයි බුදුරුන්ට විශේෂ වන දෙයක්. ඊට අනුව නොඑක් ආකාරයේ යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. මම ඒ කාරණාව කිව්වේ උදාහරණ කතාවක් කිව්වොත් එහෙම මෙතනදි කෙටි එකක්. ධර්මයේ සඳහන් වෙනවා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට කිසිම ගාතාවක්වත් පාඩම් කරගන්න බෑ මතක හිටින්නේ නැහැ කලින් බුද්ධ ශාසනයේදී භික්ෂුවකට අපහාස කරලා ඒ භික්ෂුව ධර්ම ඉගෙන ගන්න එකෙන් අයින් වෙලා ධර්ම පුරුදු කරන එක එකෙන් අයින් වෙලා මතක තියාගන්න එකෙන් ඒ හින්දා මේ ස්වාමීන් වහන්සේට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ හමු වෙද්දී එක ගාතාවක්ව මතක හිටින්නේ නැහැ රහතන් වහන්සේලා මැද්දේ ඉද්දිපවා කර්මවල විපාක ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ ඉක්මවන්න මෙයාට මම කොහොමද ධර්ම කියලා දෙන්නේ කියලා එහෙනම් ඉන්න කියලා එතකොට කලින් සසරේ බුද්ධ ශාසනවල පැවිදි කරපු සීල භාවනා ගුණේ තියෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා එයාට දෙනවා සුදු රෙදි කෑල්ලක් දීලා කිලුටු හරිනවා කිලුටු හරිනවා කියලා රජෝ හරණන් රජෝ හරණන් කියලා මේ දූවිලි අයින් කරනවා මේ කියලා එක රෙදි කෑල්ල අවුවේ ඉඳගෙන අවුව පැතට හැරිලා අතුල්ලන්න කියනවා. එතකොට බුදුරයන් වහන්සේ ඒ දැන් ඒකෙන්ම ඊට පස්සේ එයාගේ හිත එතන එකඟ වෙලා එකඟ වුණාට පස්සේ බුදුරයන් වහන්සේ ඒ ඒ වගේ දෙයකින් සමාධිය කොහොමද දියුණු කරන්න කියන කාරණා විස්තර කරලා හිත සමාධිමත් කරලා ධර්මාබෝධි පැත්තට හරවලා රහතන් වහන්සේනාවක් බවටම පත් කරා. මට මෙතන විස්තර කරන්න ඕනි කාරණාව තමයි එතකොට ඒ දැන් ඒ සුදු රෙදි කෑල්ල දෙනකොට බුදුරයන් වහන්සේ මෙයාගේ ජීවිතේ බලනවා කලින් ජීවිතවල කොහොමද මෙයා නිවන් මඟ වඩලා තියෙන කියලා. එතකොට කලින් ජීවිතයක රජ කෙනෙක් වෙලා ඉද්දි එයා මේ ඒ රෙදි කෑල්ලක් දාඩිය ගෑවිලා තියෙනවා දැකලා මේ ජීවිතේ මෙහෙම ස්වභාවයක් මේ අනිත්‍ය වෙලා යනව නේද මෙහෙම ස්වභාවයක් පවතිනව නේද කියලා ඒ ගැන යෝනිසෝ මනසිකාරයක් කරලා තියෙනවා. එතකොට ඒ කර්මය කර්මය බුදුරණා දැකලා ඒ කර්මයේ විපාකය මේ වෙලාවේ ඉස්මතු වෙන විදිහට තමයි අර කමටහන දුන්නේ. පැහැදිලි නේද? ඒක ඉතින් බුදු කෙනෙකුටම කරන්න පුළුවන් ස්වභාවයක්. සාමාන්‍ය කෙනෙකුට කිසිසේත්ම කරන්න බැහැ ඔහොම දෙයක්. එතකොට අන්න ඒ වගේ කර්ම විපාක නියාමයන්ට අනුව යහපත් ප්‍රතිඵල ලබා දීමක් මේ තියෙනවා ධර්මයේ. ඊළඟට ඊළං කාරණාවක් විදිහට අපිට කියන්න පුළුවන් මේ දස පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵල විදිහට සංසාර ගමනේ සුගතිගාමී වීමට හේතු වෙනවා. කියන්නේ සැප විපාක ලබා දීම කියන කාරණාව එක පැත්තක් ඊට අමතරව ඒ සුගතියේ ඉපදීම පිණිස කියන කාරණාවට උපකාර කරනවා. හොඳ තැන්වල යහපත් තැන්වල ඉපදීම මනුස්ස ලෝක, දිව්‍ය ලෝක ආදී තැන්වල ඉපදීම පිණිස මේ මේ දස පුණ්‍ය ක්‍රියාම හේතු වෙනවා. ඊට පස්සේ චිත්තසංතානයේ පිරිසුදු කිරීම පිණිස මේ දස පුණ්‍ය ක්‍රියා හේතු වෙනවා. ඔන්න ඔය ආකාරයෙන් කෙනෙක්ගේ ජීවිතේට මේ බුද්ධ ශාසනයක් ලැබුණු වෙලාවේ අප්‍රමාණ විදියට හැමදේම පිං රැස් කරගන්න අවස්ථාවල් තියෙනවා ඔබ ওই කාරණාව හොඳින් විමසලා බැලුවොත්. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ මේ පිං දීම කියන කාරණාව ගත්තොත් එහෙම ওই විදියට රැස් කළපු පිනක් නැත්තම් රැස් කරන පිනක් කෙනෙකුට දෙන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒ කාරණාවේදී පින්දීම කියලා කියන්නේ මේ දැන් යම් කෙනෙක් සතු දෙයක් තවත් කෙනෙකුට ලැබෙන විදිහට එයාගේ අතට දෙනවා නැත්නම් ලැබීමට සලස්වනවා වගේ අපි මේ මේ ලෞකික ජීවිතයේ දකින කාරණාවක් නෙමෙයි. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ අපි ඒක තව ටිකක් විස්තර කරගත්තොත් දැන් කෙනෙක් පිනක් කරනවා. පිනක් කරලා එයා ඒ පින කරනවා කියලා කියන්නේම පිනට අනුව හිත පිරිසිදු කරගන්නවා හිත සතුටටපත් කරගන්නවා ප්‍රීතියක් උපදවනවා කියන කාරණාව ඒ විදිහට කටයුතු කරලා එයාට පුළුවන් ඒ තමන් කරපු පින වෙන කෙනෙකුට දැනගන්න පුළුවන් ආකාරයට මේ එයාට පින් දෙන්න පින් දෙනවා කියලා කියන්නේ චේතනාත්මකව හරි නැත්නම් විශේෂයෙන් වචනයෙන් හරි පින් දෙන්න පුළුවන්. එතකොට ඒ කාරණාවෙදිත් විශේෂයෙන් තේරුම් ගන්න ඕනි කාරණාවක් තියෙනවා දැන් චේතනාත්මකව අපි ඒ විදිහට පිනක් රැස් කරලා මේ පින මෙයාට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනකොට ඒක ඒ වෙන කෙනෙක්ට ලැබෙන්නේ අපි චේතනාව පහළ කරපින්ද නෙමෙයි එයා ඒක දැනගෙන සතුටුනොත් ඒ පැත්තෙන් පින් අනුමෝදව වීම අපි ඉස්සරහට ආයෙ කතා කරමු එතකොට කෙසේ වේවා ඒ හින්දා දැන් අපි චේතනාත්මකව පින් දුන්නොත් එහෙම හිතෙන් විතරක් අපේ හිත දකින්න පුළුවන් අයට විතරයි ඒ පින අනුමෝදන් වෙන්න හැකියාව තියෙන්නේ. බලවත් දෙව්වරු වගේ අයට බ්‍රහ්ම රාජවරු වගේ අයට ඒක දකින්න පුළුවන් අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙම නැති අයට ඒ හැකියාව නැහැ. ඒ හින්දා ධර්මයේ සඳහන් වෙනවා විශේෂයෙන් වචනයෙන් පින් දීමක් ගැන. වචනයෙන් පින් දෙනකොට අපි සාමාන්‍යයෙන් අපි ළඟ ඉන්න කෙනෙකුට කියන විදිහට ඒ කෙනෙකුට ඇහෙන විදිහට අපි සාමාන්‍යයෙන් වචනෙන් කියනවා මම මෙන්න මේ විදිහේ පිනක් රැස් කරා මේ පින ඔබට වේවා නැත්නම් ඔබලාට වේවා කියලා Taman ඒක කැම Taman කැමති කෙනෙකුට අනුමෝදන් කරන්න පුළුවන් නැත්නම් පොදුවේ අනුමෝදන් කරන්න පුළුවන් පින් කැමති සියලු දෙනාට මේ පින වේවා කියලා එහෙමත් මුළු ලෝක සත්වයාට මේ පින වේවා කියලත් අනුමෝදන් කරන්න පුළුවන්. එක තැන කටුවාවේ සඳහන් වෙනවා මේ කෙනෙක් පින් අනුමෝදන් කරනවා මේ කොහෙද යම රජ්ජුරුවන්ට නිරේ නිරේ ඉන්න පාලකෙක් නිරේ පාලකයට පින් අනුමෝදන් කරනවා පින් කරලා පිනක් කරලා නිකමට එයා අනුමෝදන් කරනවා පස්සේ එයා මොකක් හරි කර නිරේට ගිය වෙලාවේ ඒ යම රජ්ජුරුව එකක් මතක් කරන ඔයා මෙන්න මෙහෙම මටත් එදා පිනක් අනුමෝදන් කරා කියලා ඒකෙදි පොඩි උපකාරයක් කරනවා කියනවා ඒ කෙනාට. එතකොට ඒ වගේ පිනෙන් අපිට හිතා ගන්න බැරි උපකාර කරනවා. ඒ හින්දා සියලු සත්වයන්ටම කියලා පින් අනුමෝදන් කරන එක වටිනවා. නේද? ඒ විදිහට කරන එක. එතකොට ඒ විදිහට වචනයෙන් කියලා මේ පින මෙයාට වේවා කියලා කියන එක තමයි පින් දීම කියලා කියන්නේ. <clears throat> චේතනාත්මකව අපි රැස් කරපු පිනක් වෙන්න ඕන හිතේ සතුට එහෙම උපදවලා. එතකොට මේ වචනයෙන් කියන කාරණාව බොහෝ දෙනාට අහන්න පුළුවන්. මනුස්සයෙට අහන්නත් පුළුවන්. ඒකම අහන මනුස්සයෙට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නැත්තම් പ്രേත ලෝකයේ ඉන්න කෙනෙකුට නැත්තම් නාග ලෝකයේ ඉන්න කෙනෙකුට නැත්තම් යක්ෂ ලෝකයේ ඉන්න කෙනෙකුට ආදී නොයෙක් කොටස්සකට ඒ පින අනුමෝදන් වීමේ හැකියාව තියෙනවා. අනුමෝදන් වෙනවා කියලා කියන්නේ ඒකාන්තයෙන් අනුමෝදන් වීමේ අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා පින් දෙනකොට නිතරම Tamanටයි Taman අවට අවට ළඟ ඉන්න කෙනෙකුට ඇසෙන විදිහට Tamanට විතරක් ඇහෙන විදිහට කිව්වත් කමක් නැහැ. ළඟ ඉන්නවනම් කවුරු හරි එයාට ඇහෙන විදිහට කිව්වත් කමක් නැහැ. එපමණකින්ම අර ලෝකවල අයට බලන්න පුළුවන්. ඒක අනුමෝදන් වෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ මේ මෙතන තව විශේෂ කාරණාවක් අපි දැකපු කතා කරොත් මෙතනම මේ පින් දෙනකොට දැන් ධර්මයේ විමානවත්තු පේතවත්තු කොටසේ තමයි ওই පින් දීම් පින් අනුමෝදන් වීම ගැන ගොඩාක් විස්තර සඳහන් වෙන්නේ. ඒ තැන්වල සඳහන් වෙන විස්තර වලට අනුව දැන් ඒ මියගිය ඥාතීන් උස්සා ඒ කියන්නේ പ്രേත ජීවිතවලට ගියපු දුක්ඛිත ජීවිතවලට ගියපු මියගිය ඥාතීන් උස්සා පින් අනුමෝදන් කරනකොට මේ හැම අවස්ථාවකම පින් දීලා තියෙන්නේ මොකක් හරි දානයක් පූජා කරලා ආහාර වගේ දෙයක් පූජා කරලා ඒ වගේම තමයි නැත්තම් වස්ත්‍ර වගේ දේවල් පූජා කරලා බෙහෙත් වගේ දේවල් කුටි සේනාසන වගේ දේවල් මේ නිවාස වගේ දේවල් හදලා යාන වාහන වගේ දේවල් ඒවා තමයි පූජා කරලා තියෙන්නේ මේ දැන් මල් පූජා කරලා වගේ මේගී ඥාතීන්ට පිං දීලා කියන කාරණාවක් ධර්මයේ මේ විමානවත්තු කොටස වල සඳහන් වෙන්නේ දෙවරුන්ට පින් අනුමෝදන් කරලා තිනවා එහෙම මියගේ ඥාතීන්ට එහෙම කරලා නැහැ. ඒකත් විශේෂ කාරණාවක් විදිහට අපි දකිනවා මොකද මියගේ ඥාතියින් പ്രേත ස්වභාවයක ඉන්නවා නම් යම් කෙනෙක්ගේ මේ ජීවිතේ වේවා කලින් ජීවිතවල වේවා ඒ අය බොහොම සාපිපාසාවේ දුක්ඛිතව ඉන්නේ. එතකොට ඒ කෙනෙක්ට කවුරු හරි මං ඔයාට යමක් දෙනවා කියලා අඬ ගැහුවොත් එයාගේ පැමිණීම කියන එක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එයා පැමුණුනාට එයාට අවශ්‍ය විදිහට එයාගේ සාපිපාසාදී දුක් පීඩා නැතිවන විදිහට යමක් නොලැබෙනවා නම් ඒ එතකොට අපි කෙනෙක්ට කතා කරනවා ඔයාට මම යමක් දෙන්න කියලා. හැබැයි එයාට අවශ්‍ය විදිහට දෙයක් දෙන්නේ කියන තත්ත්වයටපත් වෙනවා. පැහැදිලි නේද? එතකොට ඒ වගේ ස්වභාවයකදී බොහොම දැන් ඒ ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ බොහොම වැරදි දුර්වල මානසිකත්ව පවත්වල රාගදේශ මෝහ සහගත ඊට පස්සේ දැන් කායික මානසික දුක් පීඩා තදින් විඳිනවා එයා. එතකොට මේ പ്രേත අය ඒ හින්දාත් එයා බොහොම අපහසුවෙන් පීඩාවෙන් ඉන්නේ, ගැටීමෙන් හිත ඉන්නේ. එහෙම තියනකොට එයාට කතා කරලා එයාට ගැළපෙන්න දෙයක් එයාගේ ජීවිතේ පහසුවට පත්වන දෙයක් නොදුන්නොත් ඒක නැවත තමන්ගේ ජීවිතයට පෙරලා ප්‍රශ්න ගැටලු ඇති වෙන්න බලපාන පරිසරය සකස් කරන බව නොයේ කාරණාවලදී අපි දැකලා තියෙනවා. ඒ හින්දා කෙසේ වේවා ධර්මයේ සඳහන් වෙන්නේ ඥාති ප්‍රේතයර පින් දෙනකොට දානයක් දීලා ඊට පස්සේ වස්ත්‍ර පූජා කරලා ඊට පස්සේ මොනවා හරි යාන වාහන විදිහට සපත්තු හරි නැත්නම් යාන වාහන විදිහේ දෙයක් හරි පූජා කරලා නැත්නම් කුටි සේනාසන වගේ දේවල් වලට ගැලපෙන දෙයක් දීලා ඒ වගේ අවස්ථාවල තමයි පින් දීලා තියෙන්නේ. මල් ටිකක් පූජා කරලා හඳුන් කූරක් පත්තු කරලා බුදුන් වැඳලා මියගේ ඥාතියින්ට පින් අනුමෝදන් කර කරලා කරනවා කියන කාරණාවක් මේ විමානවත්තු කොටස්වල හෝ പ്രേතවත්තු කොටස්වල සඳහන් වෙන්නේ ඒක හේතුව ඒ අපි දකිනවා ඒ විදිහට නොවන්න හේතුව මොකද මල් පූජා කරන ඒවා හඳුන් කූරු පූජා කරන ඒවා ඒ කාලෙත් තිබුණා ගාත ගාතත් කියන්න ඉතිපිසෝ ගාතාවාදී ගාත කීමත් ඒ කාලේ තිබ්බා. එතකොට එහෙම තියෙද්දිත් එහෙම දෙයක් ධර්මයේ විමානවත් තුළ සඳහන් වෙන්නේ නැත්තේ එහෙම දෙයකින් ඒ ඥාති ප්‍රේතයන්ට පහසුවක් උපදින්නේ ඒ හින්දා gedaraka පින් අනුමෝදන් කරනවා නම් ඒ ඥාති විශේෂයෙන්ම ඥාති ප්‍රේතයන් දෙවරුන්ට ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහකට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ අය සැපයෙන් කොහොමත් ඉන්න කොටස ඥාති ප්‍රේත වගේ අයට පින් අනුමෝදන් කරනවා නම් මේගේ ඥාතීන් සිහිපත් කර කර ඒක දානයක් දීපු අවස්ථාවකම අර විදිහේ කිරීමට උත්සාහවත් වෙන්න බුදුන් වැඳලා ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා කියන එක දැන් පුරුද්දට කරන් එනවා. ඒක ඒ විදිහට ගැළපෙන දෙයක් නෙමෙයි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් දෙයක් කියලා අපි දකිනවා. ඒ ඥාතිපේතය ඉන්න ස්වභාවයන්ට අනුව. කවුරු හරි කෙනෙක්ගේ ඥාති ඥාති වෙච්ච මැරිච්චා ගිහිල්ලා බොහොම යහපත් පහසුවෙන් ඉන්නවා නම් ඒ හඳුන් කූරු දුමක් හරි මල් පූජා කරනකොට ඒ දේ දැකලා සතුටු වෙලා උපකාර පිණිස එහෙම ඉන්න පුළුවන්. හැබැයි එහෙම නැති දුක්ඛිත ස්වභාවයේ ඉන්න කෙනෙකුට ඒක එයාට ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. එයාව කැඳවනවා. ඒ වුණාට එයාට අවශ්‍ය දේ දෙන්නේ නැහැ. එතකොට ඒකේ විපාකත් Tamanගේ ජීවිතවලට අනිෂ්ට විදියට අනිටු විදියට සකස් වීම අපි දැකලා තියෙනවා. අහලත් තියෙනවා. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ දැන් පින් අනුමෝදන් වීම කියන කාරණාව ගැන කතා කරොත් මෙතන පින් අනුමෝදන් වීම කියන කාරණාව පින් දීමට පස්සේ තමයි අපි කතා කරන්නේ. එතකොට අපි දෙන පිනක් කෙනෙකුට අනුමෝදන් වෙන්න පුළුවන් කියනවා. ඒක අපි ඔබට මුලින්ම පැහැදිලි කරා අර භාණ්ඩයක් හෝමාරු කරනවා වගේ භාණ්ඩයක් අතකින් අතකට දෙනවා වගේ දෙයක් නෙමෙයි. එතකොට පින් දීම කියලා කියන්නේ මොකද්ද? අපි චේතනාත්මකව වෙන කෙනෙකුට දැන ගැනීමට හැකි පරිදි විශේෂයෙන් වචනයෙන් මේ පින ඔබට ඔබලාට වේවා කියලා කරන ප්‍රාර්ථනාව සතුටු සිතකින් එතකොට ඒ වගේ අවස්ථාවක පින් අනුමෝදන් වීම කියන කාරණාව තියෙන්නේ ඒ පැත්තෙන්. ඒ කියන්නේ අපිට බෑ කෙනෙකුට පින් අනුමෝදන් කරන්න. අපිට බෑ මියගේ ඥාතියින්ට පින් අනුමෝදන් කරන්න. අපිට පුළුවන් මියගේ ඥාතියින්ට පින් දෙන්න. මේක කාරණාව පැහැදිලි කරගන්න අර වචනවල අර්ථ වලින් ගන්න. වචනේ කල්ලා ගන්න එපා. මොකද බොහෝ කාලයක් අපි අහලා තියෙන වචනත් එක්ක මේක පැටලගන්න පැටලෙන්න පුළුවන් හින්දා එතකොට සද්ධාවන්ත හිත මෙතනනේ අපි ඒක පැහැදිලි කරොත් එම සරලව දැන් පින් රැස් කරන්නා පින් පින කරන කෙනා එයා ඒ අදාළ ක්‍රියාවකට අනුව හිතේ ප්‍රීතිය සතුට සැහැල්ලුව කියන මානසිකත් උපදවනවා. ඒක තමයි එයාට පින රැස්සුණු බවට තියෙන ලකුණ. ඊට පස්සේ එයා ඒක වචනයෙන් සිහිපත් කරනවා. කෙනෙකුට පිරිසකට හරි ලෝක සත්වයාට මේ පින පැමිණේවා සැපේ සැපයෙන් සැපයටපත් වේවා කියලා එයා වචනයෙන් කියනවා. ඒක පින් දීම. එතකොට අපි මේ විදිහට කිව්වා කියලා අපි අදහස් කළ හැමෝම පින් ගන්නවා කියන දෙයක් සිද්ධ වෙන්නේ ඒ වගේම අපේ ඒ පින්දීම දැනගත්ත නැත්නම් අපේ පින්දීම අසපු හැමෝමත් පින් ගන්නවා කියන කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හැමෝටමත් පින් ලැබෙනවා කියන කාරණාවක් එහෙම සිද්ධ වෙන්නෙත් නැහැ. මේ ඒ හින්දා අපිට පින් දෙන්න පුළුවන්. හැබැයි පින් අනුමෝදන් කරවන්න බෑ. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයට අනුව අපි ඒක කරවන්න බෑ. පින් අනුමෝදනා කියන වචනේ තේරුමේ තියෙන්නේ මේ යමකට අනුකූලව සතුටු වෙනවා කියන එක එතකොට ඒකේ අර්ථය තමයි අපි මෙහෙම පිනක් කරපුවාම නැත්නම් අපි කරපු පිනක් ගැන කාට හරි කියනකොට ඒක අහන කෙනා ඒක අහලා නැත්නම් ඒක දැකලා නැත්නම් අපි එයාට නොකියුවත් ඒ ඒත් එයා ඒක දැකලා අහලා ඒ ගැන සතුටු වෙනවා නම් ඊට අනුව අන්න ඒක තමයි පින් අනුමෝදන් වීම කියලා කියන්නේ. එතකොට ඒක අපේ පැත්තට අදාළ කාරණාවක් නෙමෙයි. අනිත් පාර්ශවයට පින රැස් කරන පැත්තට අදාළ කාරණාවක් නෙමෙයි පින් අනුමෝදන් වීම අනුමෝදන් වන පැත්තට අදාළ කාරණාවක්. එයා ඒක අහලා දැකලා දැනගෙන ඊට අනුව සතුට වෙනවා. ඒක අපි එයා වෙනුවෙන් කිව්ව වෙන්නත් පුළුවන්, නොකියව වෙන්නත් පුළුවන්. ඒක අදාළත්වකුත් නැහැ. හැම් එතකොට අපි අර යුතුයකමක් විදිහට ඒ අයව සිහිපත් කරලා ඒ උනාට ඒ දේ කරනවා පින් දීම ඊට පස්සේ ඒක මේ අර මම පින් අනුමෝදන් වෙනවා කියලා වචන ටිකක් කියනවා කියන එක නෙමෙයි. හදවතින්ම ඒ ගැන ඒ ක්‍රියාව යහපත දැකලා සතුටු වීම. ඒ සතුටු වීම තමන්ගේ හිත පිනා යන ස්වභාවය, තමන්ගේ හිතත් පිරිසුදු වෙන ස්වභාවය ඒක අහලා හිතෙත් සැහැල්ලුව, සැපේ උපදින ස්වභාවය, ප්‍රීතිය උපදින ස්වභාවයටපත් කිරීම තමයි පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. ඇත්තටම කියනවා නම් ඒක අර පහනකින් තවත් පහනක් දැල්වනවා වගේ මෙයාගේ හිතෙත් ඒ විදිහේ ප්‍රීති සැපේ ඇති වුණා පිනකින් ඒ ගැන අහලා අරයත් ප්‍රීති සැපයක් උපද්දවනවා. ඒ හින්දා ධර්මයේ සඳහන් වෙන කුරුපමාවක් පහන් දැල්ලකින් තවන් තවත් පහනක් දැල්වනවා වගේ. එතකොට එතකොට මේ දැල්ලෙන් ඒ පැත්තෙන් ඒ පැත්තට මොකුත් ගියා කියලා එකක් නැහැ. මේ දැල්ල නැති වෙනවා කියලා එකකුත් නැහැ. අතන ඒක වෙනම දැල්ලක්. එයා ඒක එතන තියෙන කාරණාවලින් ඉපැද්දුවා. මෙතන කරපු මෙතන තිබ්බ පහන් දැල්ල ಉಪකාරී වුණා ඒක උපද්දවන්න. පටන් ගන්න. එච්චරයි. ආන් ඒ වගේ එයාගේ හිතේ එයා ඒ පින කියන කාරණාව හිත පිරිසිදු වෙන ආකාරයට කුසලයට යන ආකාරයට කල්පනා කරා ඒ හින්දා එයා එකෙන් පිනක් උපද්දෙව්වා ඒ පින කියන එක එයා උපද්දවපු පින අපි මේ පැත්තෙන් කරපු පින් දීමකට අනුව අපේ අපේ පිනකට අනුව ඊට අනුව උපද්දවපු හින්දා සතුටු වෙලා ඒකට කියනවා පින් අනුමෝදන් වුණා කියලා පැහැදිලි නේද මං හිතනවා ඔබට ඒ කාරණාව පැහැදිලි ඇති කියලා එතකොට ඔන්න ඔය විදිහට පින් අනුමෝදන් කිරීම කියන කාරණාව සිද්ධ වෙනවා. ඒ නිසා ජානුස්සෝනි සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. එතනත් සඳහන් වෙනවා මේ ඒ කියන්නේ දැන් සමහර තැන් තියෙනවා පින් අනුමෝදන් වෙන්න පුළුවන් සමහර තැන් තියෙනවා පින් අනුමෝදන් වෙන්න බෑ. අපි කරන අපි මියගේ ඥාතියා මිය පරලෝකී මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්නවා නම් ඒත් පින් අනුමෝදන් වෙන්න බෑ කියනවා. මොකද එයා දන්නේවත් නැහැ අපි එහෙම පිනක් එයා වෙනුවෙන් කරනවා කියන කාරණාව. ඊට පස්සේ තිරිසන් ලෝක ඉපදිලා අපි ගාවම හිටියත් ඒ අනුමෝදම් වෙන්නෙත් නැහැ. එයා දන්නේ මේක මං වෙනුවෙන් කරන්නේ කියලා. ඊට පස්සේ නිරේ ගිහිල්ලා ඉපදිලා ඉන්නවා නම් ඒ අපේ මියගේ ඥාතියා අපි පින් අනුමෝදන් කරන එයා අනුමෝදම් වෙන්නෙත් නැහැ. මොකද එයා ඒක දැකීමේ අවස්ථාවක් හරි ඇහිීමේ අවස්ථාවක් හරි ඒක අනුමෝදන් වීමේ මානසිකත්වයක හරි ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ අවස්ථාවේ. ආන් ඒ වගේ. එතකොට ඔය අනිත් නාග ඊට පස්සේ පරදත්තූප ජීවී പ്രേත කොටස් යක්ෂ කොටස් නැත්තම් දේව කොටස් වලට ඒ අයට පුළුවන් පින් අනුමෝදන් වෙන්න ඒ අනුමෝදන් වෙනවා කියලා කියන්නේ අපි කරපු පින ගැනට පිනට අනුව ඊට අනුව හිතලා ඒ අය හිතේ පිනක් උපද්දවනවා කියන කාරණාව. එතකොට එතන විශේෂ කාරණාව තමයි දැන් මේ මනුස්ස ලෝකේ අපි ඉන්නකොට අපි පරිහරණය කරන්නේ සතර මහා ධාතුවේ ඊටාම ගොරෝසු ස්වභාවයක්. මේ පරිහරණය කරන්නේ දේව කොටස් වේවා, പ്രേත කොටස් වේවා, ඒ යක්ෂ නාගාදී ඒ සියුම් කොටස් වේවා පරිහරණය කරන්නේ මේ සතර මහා ධාතුවේම ඔය ඊටාම සියුම් ස්වභාවයක්කින් නිර්මාණය වෙච්ච ස්වභාවයක්. ඒ කට්ටියගේ පරිසරෙත් එහෙමයි, පරිහරණය කරන දේවලුත් එහෙමයි, ශරීරත් එහෙමයි. එතකොට ඒ වගේ අවස්ථාවක දැන් මනුස්ස ලෝකේ කෙනෙක් පින් අනුමෝදන් වුණාම ඒ කියන්නේ සතුට උපදිලා එයාට ඒ වෙලාවෙම ඒකේ පිනේ විපාකේ පහළ වෙනවා කියන කාරණාවක් සිද්ධ වෙන්නේ ඒක මෝරල විපාක දෙන්න කල්ගත වීමක් සිද්ධ වෙනවා. නමුත් අර සියුම් සතර මහා ධාතුව පරිහරණය කරන අයගේ ජීවිතවල ඒ වෙලාවෙම මේ දෙන්න කරන්නා වූ දාණයට අනුව එයා අනුමෝදන් වන්නා විශේෂයෙන්ම අනුමෝදන් වන්නා වූ ඒ පිනට අනුව විපාක පහළ වීම ඒ වෙලාවෙම සිද්ධ වෙන බව ධර්මයේ විස්තරව සඳහන් වෙනවා. එතකොට ඒකට ඔය තිරෝකුඩු සූත්‍රයේ එහෙම ඒ විස්තර සඳහන් වෙනවා කුද්දක නිකායේ. ඒ වගේම විමානවත්තු පේතවත්තු වල ගොඩාක් ඒ වගේ විස්තර සඳහන් වෙනවා. කාට හරි කැමති කෙනෙකුට ඒ පිළිබඳව විස්තර වශයෙන් බලලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ කාරණා එක්කලා අපි මේ පින් පින් රැස් කිරීම පින් දීම හා පින් අනුමෝදන් වීම කියන කාරණාව ප්‍රමාණවත් කියලා කල්පනා කරනවා එතකොට ධර්මයේ සඳහන් වෙනවා පින් අනුමෝදන් නොවන പ്രേත කොටස් ගැන විස්තර කරනවා. එක ඵල එක කොටසක් ගැන විස්තර කරනවා අතිශයින්ම දුෂ්ටයි. ඒ මානසිකත්වයේ අතිශයින්ම දුෂ්ට මානසිකත්වයක් හින්දා එමෙ ඇතර මේ වගේ මිනිස්සුත් ඉන්නවා. එතකොට එයාගේ හිත ඒකෙන් අර පිනකින් සතුටු වෙන මානසිකත්වයක් උපදින්නේ එතකොට එයා පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර අය මිත්‍යා දෘෂ්ටිකයි කියනවා. අතිශය මිත්‍යා දෘෂ්ටිකයි. ඒ දන් දීමේ ඔය කරන දේවල් විපාකයක් තියෙනවා. හොඳ දෙයක් කියලා එයාට හැඟීමක් නැහැ. ඒ ගැන ඒ හින්දා එයා සතුටු වෙන්නේ නැහැ. ඒව මහ විකාර දේවල් කියලා දකින්නේ. ඒ වගේ මැරිලා ගිහිල්ලා ඉපදුණු പ്രേතයත් ඒ මානසික මට්ටම තියෙන හින්දා එයාටත් පින් අනුමෝදන් වෙන්නේ නැහැ. අපි හිතන්නකෝ අපි මහා බොරු වැඩක්, තේරුමක් නැති වැඩක්, හිස් වැඩක් කියලා දකින දෙයක් කවුරු හරි කරනකොට අපි ඒකෙන් සතුටු වෙන්නේ නැහනේ. අපි මහා මේ මනුස්සයාට පිස්සු කියලා ඉවරලා යාවත් පහත් කරලා යන මානසිකත්වයෙන් සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන ආන් ඒ වගේ ස්වභාවයක් තියෙනවා මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගේ. ඊළඟට සමහර പ്രേත කොටස් ඉන්නවා අකුසල කර්මයන්ගේ බලවත් ලෙස ගැලී ඉන්නේ. එයාගේ දැඩි ආසාවක එයාගේ මානසිකත්වය හිර වෙලා තියෙන්නේ. නැත්තම් දැඩි द्वේෂයක එයාගේ මානසිකත්වය හිර වෙලා. නැත්තම් මහා භයක එයාගේ මානසිකත්වය හිර වෙලා. ආන් ඒ වගේ මානසිකත්වයේ හිර වුණු പ്രേත කෙනෙකුට අපි පිනක් එයාගේ නම කියලා හරි පිනක් දීලා පින් අනුමෝදන් කරන්න හැදුවත් එයාගේ අකුසල මානසිකත්වයේ බලවත් ස්වභාවයෙන්ද එයා ඒ පින ගැන අහලා හිතේ සතුටක් උපදවලා ඒ විදිහ දෙයක් සිද්ධ වෙන්නේ හරියට මිනිස්සුය වගේනේ. මිනිස්සෙටත් මහා තරහ ගිහින් තියෙන වෙලාවක අපි ගිහිල්ලා මේ පින්කමක් ගැන එහෙම කතා කරන කතා කරලා සමහරලාට අහන්නවත් කැමති නැහැ. අපිත් ඒ කතා කරන්නවත් කැමති නැහැ. මොකද එයාගේ මානසිකත්වය දැන් ඒ දැඩි අකුසලයේ බලවත් ලෙස ගිලී තිබෙන හින්දා. එහෙනම් සද්ධාවන්ත හිතමිතුරනි ඔන්න ඒ කාරණා ප්‍රමාණවත් කියලා කල්පනා කරනවා. එතකොට ඔතනදී පින් අනුමෝදන් වීමදී තව පොඩි කාරණාවක් කතා කරොත් කළ පිනක් අනුමෝදන් වීම කියන්නේ කළ පිනකට ඇත්තටම හිතින් මේ හදවතින්ම ඒ ගැන අහලා සතුටු වීම. එතකොට ඒ ඒක ඒ වගේම තමයි කරන පිනක් අනුමෝදන් වීම කියලා කියන්නේ කරන පිනකට සම්බන්ධ වීම. අනුව සතුටු වෙනවා කියලා කියන්නේ ඒකට සම්බන්ධ වෙනවා යා. දැන් කර කල කල පිනකට සම්බන්ධ වෙන විදිහක් නැහැ කරලා ඉවරයි. එතකොට කරන පිනකට එහෙම නෙමෙයි. එයා අනුමෝදන් වෙනකොට දැන් වෙන කෙනෙක් කරන පිනක් එයා මෙයත් ඒ අනුව සතුට වෙනවා කියලා කියන්නේ මෙයත් ඊට අනුව සම්බන්ධ වෙලා ඊට අපෝපකාර කරමින් සතුට වීම. එතකොට ඔන්න ඔය කාරණාව මිනිසුන්ගේ ඇත්තටම දුර්වලයි. පින් පින් දීමත් මිනිසුන්ගේ දුර්වලයි, පින් අනුමෝදන් වීම කියන කාරණාවත් මිනිස්සු අතිශයම දුර්වලයි. මිනිස්සු හිතන්නේ ආ සාදු සාදු මං අනුමෝදන් වෙනවා කියලා කියපුවාම එහෙම පින් අනුමෝදන් වෙනවා කියලා ඒ කාරණාව එහෙම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හොඳයි. මේ පිළිබඳව අපි ධර්ම සාකච්ඡාවේදී තවදුරටත් කතා කරගමු. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මේ දාණය තුලින් ඒ වාගේම සීල භාවනා ආදී අනිත් අංග තුලින් ජීවිතයට පින් රැස් කරගන්න ජීවිතයේ පිනින් පුරවා ගන්න සුඛ සම්පත් අත් කරගන්න ධර්ම අවබෝධයේ පිණසම හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි